ලලිත කලාලය ලලිත කලාලය සංගීතය හදාරන සිසුන්ට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ අරමුණේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බෝගොඩ. අද ලලිත කලාලයෙන් රසවින්දනය පිළිබඳව සාකච්ඡා කිරීමයි අපේ බලාපොරොත්තුව. රසවින්දනය කියන්නේ නිර්මල ආස්වාදයට ධානයට සමවැදුණු යෝගියෙකු ලෙසින් රසය විඳිය යුතු වනවා. රසය බ්‍රහ්මාස්වාදයට සමාන කිරීමෙන් පෙනෙන්නේ ಭಾರತೀಯ සංස්කෘතිය විසින් එය ඇගයීම් අතර ඉහළම තැන වශයෙන් සැලකූ නිසා. සීකේ ඩග්ඩන් පවසන ආකාරයට රසය හා සතුට එකක් නොවේ. උසස් රසය ආශාවන්ගෙන් තොර වූවක්. සතුට යනු අපේ ආශාවන් මුදුන් පමුණවා ගැනීමයි ඔහු තව දුරටත් පවසනවා. වින්දනය හා ආස්වාදය කෙනෙකුට අත්දැකීමෙන් තේරුම් ගන්නට පුළුවන්. එය තව දුරටත් අවබෝධ කිරීම සඳහා ගීතයක් රස විඳීම උපයෝගී කරගනිමු. ගීත රස වින්දනය සාමාන්‍යයෙන් පහත දැක්වෙන ආකාරයට වර්ග කරන්න පුළුවන්. පළමුවෙන් හරබර නො වූ ගීත වාදන කෙටි තාලය ඉක්මන් ලය ප්‍රිය කරන අය දෙවැන්න කලා නිර්මාණයක රස උකහා ගැනීමේ ශක්තිය ඇති එමෙන්ම කලා කුසලතා ඇති බුද්ධිමත් අය දෙවැන්න උපමට්ටම් කරගත් පරිපූර්ණ කලා කුසලතාවය ශිල්පීය ධර්ම හොඳින් හදාරන ලද රස ඥානය ඇති අය දැන් පඬිත් අමරදේවයන් ගැයූ ගීතයකට සමන් දෙමු. Thank you. සිත පීරනවා සඳත මුවාවෙන් ඉඳගෙන කලු පල දෙනවා දීප සංරේඛාවෙන් මූණ බලනවා වලාකුලෙන් අහස් තරෙන් බිමට වදිනවා Gözün hediyevi ඇගේ වෙලෙනවා ගහකොළ සෙලවෙන තාලෙට රහත් කියනවා නත දිවෙනවා වේග මැදි විසුලිය මෙන් නත දිවෙනවා සීතල පොද වරුසාවෙන් කුතුම් සලනවා ඇල දොල දල් ඇදහැලිලා ගිමන් පිරෙනවා මගේ හදත සදා සතුට ඔබෙන් ලැබෙනවා ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා හදට මුවාවෙන් ඉඳගෙන කලු පල දෙනවා දීප සංගරේ කාවෙන් මූල බලන අහස් තලෙන් බිමට වඩිනවා සමහරු මෙවැනි ගීත අගය කරන්නේ නැහැ. තවත් කෙනෙකුට ඒ ගීතය පදවලක් පමණක් වන්නට පුළුවන්. සංගීතය හා භාෂාව පිළිබඳව සාමාන්‍ය දැනුමක් ඇති අයෙකුට එයින් සාමාන්‍ය රසවින්දනයක් ලබා ගත හැකි වනවා. එහෙත් සංගීත ශිල්ප ධර්ම පිළිබඳ මනා පුහුණුවක් ඇති අයෙකු එවැනි ගීතයක් තුලින් ලබන වින්දනය හිතා උසස් වනවා. සෑම කලාකෘතියක් තුලම පවතින රිද්මය ගැනත් අවධානය යොමු කරන්නට ඕන. මවගේ උකුලේ සිටින බිලිදා නැරවෙන්නේ දරු නැලවිලි ගීතයේ ඇති කෙටි මොලොක් රිද්මයෙන්. දුයි වයි වයි වයි වයි පුතා අම්මා අතිවලල් ලක් දෙම්මා හිතිසිනි නෙතේ මගේ පුතුහත කුමක් ගිනා මින් සිග්මය තුල ඇති සියල්ලම වින්දනයයි කියනවා. ඒ මගිනුයි අපට හැඟීම් අවබෝධ වන්නේ. ස්වභාවික පරිසරයේ මෙන්ම මිනිසා විසින් නිර්මිත පරිසරයේද ඇස ගැටෙන හැම දෙයකම රිද්මය තියෙනවා. අන්න ඒ නිසයි රිද්මය තුල වින්දනය පවතින්නේ. සිසිල් ඩේ ලුවිස්ගේ අදහස අනුව නොදැනුවත්වම කවිය උපන්නේ ආදි කල්පිත වනවාසී මිනිසුන් කණ්ඩායමක් ගිනි ගොඩක් වටා කෑ ගසමින් මොරගාමින් නැටූ මොහොතක එයින් අදහස් වන්නේ නිර්මාණය වින්දනය තුලින් નિરાයාසයෙන් මතු ප්‍රකාශනයක් බව. එය කවියක්, ගීතයක්, රංගනයක්, චිත්‍රයක් හෝ මූර්තියක් වන්නට පුළුවන්. Oh yeah, oh oh yeah. Oya oya, oya oya, hele hele hele hele hele ya. Oya oya, oya oya, oya oya, oya oya, mamu de. යනවා ආපහු එන මේ ළඟට අපි කලාකෘති දෙකක පමණ තිබිය යුතු මූලාංග පිළිබඳව සොයා බලමු. ගීතයක නම් ධ්වනිතාර්ථවත් පද සංගටනය, නාද සංකලනයේ අපූර්වතාවය, සුසංයෝගය, රිද්මය මෙන්ම අර්ථවත් බව. නාට්‍යයක නම් තේමාව හෙවත් ජීවන ප්‍රකාශනය, සිද්ධි විකාශනය චරිත නිරූපණය, අභිනය, ඖචිත්‍ය ආදිය. කලාකෘතියක් නිර්මාණය අතින් උසස් වන තරමට එයින් පහළවන වින්දනය වඩා ප්‍රබල වෙනවා. ගීතය, චිත්‍රය, මූර්තිය, නාට්‍යය, නර්තනය හා කාව්‍යය පිළිබඳ වෙන්වෙන්ම විමසන විට කලාකෘතියකට අවශ්‍ය පොදු මූල ධර්මයන්ට අමතරව ඒ වාටම සුවිශේෂ වූ ගුණාංගද තිබෙන බව සලකන්නට වනවා. හොඳ යහපත් ගීතයක් බිහිවන්නේ පදමාලාව, ස්වර සංකලනය, තාලය, ලය, ගැයුම ආදී අපූර්ව ඒකාබද්ධතාවයෙන්. දැන් ඔබට ඉදිරිපත් කරන ගීතය කියවූ විට නැත්නම් පදමාලාව කියවූ විට වචනවල ඇති මිහිරියාව පමණයි සිතට නැගෙන්නේ. නමුත් ස්වර සංකලනයෙන් හා ගීතවත් බවින් යුතුව අමරදේවයන් ගයන මෙම ගීය ඔබ කන වැකෙන විට ඒන් ලැබෙන වින්දනය කොතරම්ද බලන්න. ආ வெள்ளி සංකර හිමෝ අරනේ ඊත චන්දන ලපාලු ඇත කඳු කර හිමව් අර අතරේ උසුව පැවති බවට සාධක අතීතයේ ජන ජීවිත රටාව පිළිබඳව විමසා බැලූ විට දැනගන්නට පුළුවන්. එදා ගැමියා කොයම් කැපීමේදී, ඔරු පාරු පැදීමේදී, පැල් රැකීමේදී, බඹර කැඩීමේදී තම වෙහෙස නිවාගත්තේ ගී සීපද තාලයට ගායනා කරමින්. නූතන යාන්ත්‍රික සමාජය අවිවේකී මානසික පරිසරයකට ගොදුරු වී තිබෙනවා. ඉන් සැනසුමක් ලැබිය හැකි එක් මාධ්‍යයක් කලාව. වින්දනය පිළිබඳ හැඟීමක් ඇති මිනිසා දල ගොරෝසු බවින් මිදුන අය. ඔහු సౌందර්ය පිළිබඳ හැඟීම් වලින් පරිපෝෂිත සුන්දර ගති පැවතුම් ඇත්තේ. එබැවින්ම ඔහු මානසික මන්ද පෝෂණයේ නැති සමතුලිත භාවයක් ඇත්තේ. වින්දනයෙන් නිසි පරිදි පෝෂණය වූ තැනැත්තා ජන සමාජයට හිතකර මානව භක්තිය වගේම මිනිස් වග කෙරෙහි පතල දයාවෙන් පිරි හදවතක් ඇති අයෙක්. ඔහු යුක්තිගරුකයි. සාමයට කැමතියි. ආධ්‍යාත්මික ව්‍යාකූල භාවයෙන් තොරයි. බුද්ධියේ දියුණුව සමගම යහපත් හැඟීම්ද ඔහුට පහළවනවා. ඔහු නිරෝගී තත්වයට පත්වනවා. උසස් නිර්මාණයන් බිහි කිරීමටද ඔහුට හැකියාව ලැබෙනවා. සුදානන්දන මහා කාරුණික සිරසවන්දන සීල ගුණෝපිත අනුපමේය වූ එවන් නාමයට নমස්කාර වේවා নমස්කාර සසනෙන් සවනක් ඝන රැස් හේතු මාලාවෝ මොහන්දුර සිඳ බිඳ තිමිර පටල බිඳ භවගයේ විහිදෙන යාමේ සෞනේ ගෙවාරත් මහා ඥානයට নমস্কার වේවා නමස්කාර වේවා ජගදානන්දන මහා කාරුණික තිරසවන්දන සීල ගුණෝපිත අනුපමේ එවන් නාමයට නමස්කාර වේවා නමස්කාර සදා කරන බඳු දයා සමුදාවෝ ගලා බසින සඳ විවා අග්නි කඳ පුදා ප්‍රණාමය පාමණ්ඩලේ පාරමි පූජිත විපුල දීලයට নমස්කාර වේවා নমස්කාර ජගදානන්දන මහා කාරුණික තිරසවන්දන සීල ගුණෝපිත අනුපමේ වූ එවන් නාමයක නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර මේ නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලයේ වැඩසටහන ඉදිරිපත් කළේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුබල.